අපේ ගෞතම ලෝතර බුදුජානන් වහන්සේ වැඩ ඉන්න කාලේ මුගලන් මහරහතන් වහන්සේ ඉති ප්‍රාතිහාර්ය පෑම් මතින් ප්‍රධානත්වයේ ඉසුළු බව මේ පින්නතුන් හැම කෙනෙක්ම දන්නවා. එක දවසක් මහා මුගලන් රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ලක්කන තෙරුන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන බැහැගෙන එනවා. මේ පර්වතයෙන් පහළට බැහැගෙන එන වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ දැක්කා විශාල දුක්ඛිත තත්වයකින් පසුවන ප්‍රේතයෙක්. ඒ ප්‍රාත්‍යා මේ ප්‍රේතයාගේ උස මහත කියන දෙකම යොදුන් 25ක් පමණ විශාලයි. ඒ ප්‍රේතයාගේ හිසෙන් මුදුනින් ගිනි ජාලාවක් ගිනි කන්දකින් පිට වෙන්න වාගේ නිරන්තරයෙන්ම පිට වෙනවා. ඒ පිටවෙන ගිනි ජාලාව ඒ ප්‍රේතයාගේ මුළු ශරීරය පුරාම පැතිරිලා හිට දැවෙනවා, පිච්චෙනවා, වේදනාවක් දෙනවා. ඒ විදිහේ දැඩි වේදනාවක දුකක පරිපීඩිත වෙමින් ඉන්න මේ ප්‍රේතයාගේ නම අජගර ප්‍රේතයා. මේ ප්‍රේතයා දැකලා හිට මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයාගේ పూర్ව භව පිළිබඳ කල්පනා කරනකොට ඔහු කරගෙන තින පාප කර්මයේ සිහිපත් වෙලා හිට මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. මොගලම් මහරහතන් වහන්සේ සිනහ පහල කළහම මොගලම් රහතන් වහන්සේ සමග එකට වැඩම කරන ලක්තන හාමුදුරුවන් වහන්සේ මොගලම් හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි සිනහ පහල කළේ මොකද සිනා වෙන්නේ මොකද කියලා මුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවන්ට මෙන්න මෙහෙම කියනවා. පින්වත් ඇවත් ලක්කනය hina පාල කරන කාරණය දැන් මේ මොහොතේ ප්‍රකාශ කරන්නට අවස්ථාව නෙවෙයි. අපි ලෝතර බුදුහාමුදුරුව හම්බ වෙලා බුදුහාමුදුරුවන් ළඟදී මේ සිනහ පහළ කිරීමේ කාරණේ ගැන සාකච්ඡා කරමුයි කියලා. එහෙම කතා කරලා ලක්කන හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි පින්ඩපාතේ වැඩම කරලා ඒ පින්ඩපාත කටයුතු අවසන් කරලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට මේ දිනම පැමිණියා. පැමිණලා හිට බුදුහාමුදුරුවන්ට මුගලන් හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එන වෙලාවේදී මේ විදිහේ විශාල දිගපළල දෙකෙන්ම යොදුන් 25ක් පමණ විශාල වෙච්ච හිස් මුදුනින් ගිනි කන්දකින් වාගේ ගිනි ජාලාවක් නැගෙන ඒ ගින්දරෙන් මුළු ශරීරයම දැවෙමින් පිච්චමින් වේදනාවෙන් පෙළෙමින් දුක් විඳින අජකරනම් වූ ප්‍රේතයා දැක්කයි කියලා. ඒක දැකලා සිනහ පහළ වුණයි කියලා. හසිතුප්පාද සිතක් ඇති වුණයි කියලා. අපේ ලෝතර බුදුහාමුදුරන් වහන්සේ මොගලන් හාමුදුරන්ගේ මේ පැහැදිලි කිරීම අහලා ඒ වැඩ හිටිය භික්ෂුන් වහන්සේලා හැම දිනාටම දැන ගැනීම පිණිස මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි ඔය කියන ප්‍රේතයා මමත් එක දවසක් දැක්කා බුද්ධ ගයාවේ බෝධි මූලයේ ඉන්න වෙලාවේ ඔය විදිහටම පිලිස්සෙමින් දැවෙමින් දුක් විඳමින් මේ പ്രേතයා පීඩාවටපත් වෙවි ඉන්න විදිය. අහසේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. අහසේ ගමන් කරන්නේ ගින්දරෙන් පිච්චි පිච්චි පිලිස්සි පිලිස්සි. හිසෙන් පැන නගින ගිනි දාලාවෙන් මුළු ශරීරයම වැසී යනවා නැවත නැවත පිලිස්සෙනවා මේ විදිහේ පිලිස්සි පිලිස්සි යන මේ ප්‍රීතය එතකොට මුගලන් හාමුදුරුවෝත් දැක්කා ලෝතර බුදුහාමුදුරුවෝත් දැක්කා ලංකාවේ පුරාණ බණ කතා කියලා පොතක් තියෙනවා ඒක බොහොම ඉස්සර කාලේ ලියවිච්ච ලංකාවේ සිද්ධි ඇතුළත් වෙන පොතක් මේ විදිහේ පිලිස්සි පිලිස්සි ඇවිදින ප්‍රේතයෙක් දැකපු හාමුදුරුවරු ඒ දැක්ක විස්තරෙහි සඳහන් කරලා තියෙනවා. 1986 විතර අවුරුද්දේ 85 අවුරුද්දේ ඔය විදිහම ගිනි අරන් ඇවිදින ප්‍රේතයෙක් මමත් දැක්කා පූගොඩ අලුතෙන් විහාරයක් තාන ස්ථානයකදී ඒ කාලේ බොහෝ දිනක එක දැක්කා පිලිසි පිලිසි අහස ගමන් කරන මේ ගිනි ජාලාව. පේන්නේ ගිනි ජාලාවක් විතරයි. ගිනි ජාලාව අහස දිගටම පැතිරි පැතිරි යනවා. කෙනෙකුට දැක්කහම පේන්නේ ගිනි ගුලියක් යනවා වගේ. විශේෂයකට තිබුණා ඒ ගිනි ගුලිය ආරාමයෙන් තව ආරාමයක බෝධියෙන් බෝධියට වේගයෙන් ගමන් කරන ගිනි ගුලියක්. මේ විදිහේ අහසේ පාවෙන ගිනි ගුලි නොඑක් නොඑක් රටවල මිනිස්සු දැකලා තියෙනවා. මේ අජගර ප්‍රේතයා මේ ගිනි සහිත ප්‍රේතයා තවම සංසාරේ නොඑක් නොඑක් තැන්වල මේ දුක විඳගෙන කල්ප ගණන් දුක්ඛිත ස්වභාවයකින් පසු වෙන බව ඉන්න බවට සාධක බොහොම තියෙනවා. දැන් මේ විදිහේ මේ ප්‍රීතියගේ ගිනියරන් දැවෙන ලක්ෂණිය දැක්ක ලක්කන හාමුදුරුව ඇතුළු අනික් හැම දිනාටම අවශ්‍ය වුණා මේ විදිහට මේ ප්‍රේතයා මේ දුකටපත් වෙන්න පෙර කරගත්ත අකුසල කර්මය මොකක්ද කියලා දැනගැනීමේ අවශ්‍යතාවය ඇති වුණා. ඇති වෙලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රේතයා ඒ විදිහේ විශාල දුකකටපත් වී පිච්චි පිච්චි ඉන්න කරගත්ත මහත් අකුසල කර්මය අපට භවයෙන් වැටිලා තියෙන හින්දා වහන්සේ අපට ඒක පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඒ වෙලාවේදී අපේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි කාශ්‍යප නමින් සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් ගෞතම බුදුහාමුදුරුවෝ මම පහළ වෙන්න ඉස්සර පහළ වෙලා හිටියා. අපි කවුරුත් දන්නවා කකුසඳ කොණාගම කියන බුදුරුන් දෙනට පස්සේ කාශ්‍යප නමින් බුදු කෙනෙක් පහළ වෙච්ච බව කාශ්‍යප බුදුහාරන්ට පස්සේ ගෞතම බුදුහාමුදුරුව පහළ වුණු බව ගෞතම බුදුහාරන්ට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන බව එතකොට අපේ ගෞතම බුදුහාමුදුරුව පහළ වෙන්න ඉස්සර පහළ වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ අපේ රට ලංකාව හැඳින්නුවේ මණ්ඩදීප කියලා. කතන්ද බුදුහාරෝන්ගේ කාලෙදී මහා පෘථිවියේ තිබිච්ච විශාලම ගොඩබිම මේ අපේ රට නිසා ඒකට ඒ කාලේ කිව්ව ඕජදීප කියලා. කලින් කල කලින් කල ගොඩබිම් මුහුදට යට වෙලා යට වෙලා දැන් මුහුද ජලය මේ පෘථිවි වැඩි වෙලා තියෙනවා. ඉස්සර ගොඩබිම් වැඩි තිබුණා. ඕජ දීපයක්ව තිබිච්ච ඒ දිවයින ඊට පස්සේ කොණාගමන බුදුහරන් කාලේදී වරදීප නමින් හැඳින්නුවා. කාශ්‍යප බුදුහරන් කාලේදී මණ්ඩදීප නමින් හැඳින්නුවා. අපේ රට මණ්ඩදීප නමින් හඳුන්වන කාලේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ 15 ධර්මය දේශනා කරමින් ලෝක සත්‍යය සතර දුකින් මුදවමින් ඉන්න කාලේ සුමංගල නමින් ප්‍රසිද්ධ හොඳ සිටුවරයෙක් හිටියා මේ සිටුවරයා බොහෝම පින්දහම් කරන කෙනෙක් මේ සිටුවරයා අර කාශ්‍ය බුදුහාමුදුරුවන්ට අලංකාර විහාරයක් හරිගත්තුවා. ඒ විහාරයේ දිගපරණ රියන් 2800ක් වෙනවා. ඒ විහාරේ බිමට අද අපි අල්ලන්නේ ටයිල් එදා සුමංගල සිටුවරයා ඒ විහාරේ බිමට ඇල්ලුවේ රත්තරන් gadol. රත්තරන් gadol අල්ලලා හිට පොළොවට විශාල ධනස්කන්ධයක් වියදම් කරලා හිට අලංකාර ගයක් බුදුහාමුදුරන්ට හරි ගැස්සුවා. මේ බුදුහාමුදුරන්ට හදාපු අලංකාර ගෙයි. බිත්ති වජ්‍ර පර්වතයක් මෙන් බබලෙන්ට ලස්සනට හරි ගැස්සලා තිබුණා. විහාරයේ තියෙන පරිසරය අවට ප්‍රදේශය ඊ타මාත්ම අලංකාරව ලස්සනට වියම් මල්වතෝලින් සරසලා බොහොම දැකුම් කළු ස්ථානයක් බවට පත් කළා. මේ හරිගස්තප විහාරයේ පූජා උත්සවය බොහොම උත්සවශ්‍රීයෙන් සූදානම් කළා. පූජා උත්සවයේ උත්සවශ්‍රීයෙන් සූදානම් කළා හිට සුමංගල කියන සිටුවරයා කාශ්‍ය බුදුහරන්ට ආරාධනා කළා තමන් විසින් හදපු මේ විහාරය මේ බුදු කුටිය පිළිගන්ට වඩින් දෙයි කියලා. ආරාධනා කරලා හිට මේ උත්සවයට සුමංගල සිටුවරයා එන වෙලාවේදී අර ලස්සන්ට හදපු විහාරයේ කිට්ටුව තියෙන අම්බලමක්. අම්බලම් කියන්නේ සම්තාගාරයේ කාලේ. අද අම්බලම් කියන්නේ පාළු ගෙවල් වුණාට ඒ කාලේ අම්බලම් කියන්නේ බොහෝම දර්ශනීය දැකුම් කළු මන්දිර. ඒ මන්දිරයට එන ගමන් සුමංගල සිටුවරයා ගොඩ වුණා. උදේ පාන්දර වෙලාවක්. ඒ අම්වලමේ එක කොනක ඔළුවේ ඉඳන් කහ රෙද්දක් පොරවගෙන කකුල් වල හොඳටම මඩ තැවරිච්ච මිනිහෙක් නිදාගෙන ඉන්නවා බිම. මේ මිනිහා දැකලා මේ සුමංගල සිටුවරයා ඒ මිනිහා දිහා බලලා කිව්වා රෑ තිස්සේ කොහෙද හරි මඩවලක ඇවිදලා ඇවිදලා ආවිල්ලා හිට මෙතන වැටලා නිදාගෙන ඉන්න මිනිහෙක් කියලා. එහෙම කිව්වහම ඒ කියමන අහනවත් ඇහෙනවත් එක්කම අර බුද්ධයන් හිටිය මිනිහා ඔළුව ඇරලා රෙද්ද ඉවත් කරලා බැලුවා සිටුවරය දිහා. බලලා ඔළුව හොලවලා උඹට හොඳ වැඩක් කරන්නම් කියලා හිත වෛරයක් බඳගත්තා. වෛරයක් බඳගෙන ආයෙත් ඔළුවේ ඉනම් පොරවගෙන නිදාගත්තා. දැන් සිටුවරයා ගිහිල්ලා හිට විහාර පූජා උත්සවය හොඳින් කරලා මුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නියට දම්පහම් පූජා කරලා දිනපතාම සිව්පසයෙන් අප උපස්ථාන කරමින් බොහෝම පින්කම් කරගනිමින් දැන් මේ සුමංගල සිටුවරයා සොතිය ජීවිතේ ගත කරනවා. මේ පින්දහම් කරමින් මේ ජීවිතේ ගත කරන අතරම සුමංගල සිටුවරයාගේ තියෙනවා අක්කර දහස් ගානක විශාල කුඹුරු යායක්. ඒ කුඹුරු යායේ කරල් හොඳට පැහිගෙන එන වෙලාවේ සම්පූර්ණ මේ කුඹුරු යායම ගිනි තියලා විනාශ කරලා දැම්මා. කවුරු විනාශ කළාද දන්නේ නැහැ. තව ටික දවසක් යනකොට මේ සිටුවරයාගේ තියෙන විශාල ගව ගාලක් මුළු පළාතටම කිරි බෙදා හරින්ට සමර්ථ වෙච්ච මහා ගව ගාලක්. ඒ ගව ගාලේ ගවයන්ගේ කකුල් කපාන කපාන ගියා. කවුරු කළාද කියලා සිටුවරයා දන්නේ නැහැ. අර කුඹුර විනාශ කරපු වෙලාව එක සැරයක් නෙමෙයි ඒ විදිහට හස් සැරයක්ම විනාශ කළා. ගවගාලේ ගවයන්ගේ කකුල් කපා දැමීම එක සැරයක් නෙමෙයි හත් සැරයක්ම කළා. කොයිතරම් මේ විදිහේ පීඩාවන් සිද්ධ කළත් සුමංගල සිටුවරයා දුම්නස්සහගත සිතකින් මේ වැඩේ කරන මිනිහට වචනයක්වත් කතා කළේ නැහැ. එයාගේ මුළු චේතනාවම තියෙන්නේ අර තමන් විසින් හදලා බුදුහාමුදුරන්ට පූජා කරපෝ රත්තරන් මාලිගාව පිළිබඳව. උදේ හවස එහි ගිහිල්ලා හිට පින්දහම් කරගන්න එක තමයි මේ සිටුවරගේ කාරණේ. අර විශාල විදිහට හස්සරයක් කුඹුරු විනාශ කරපු හස්සරයක් ගම ගාලා විනාශ කරපු මේ මිනිහා. සිටුවරයාගේ ආවතේව කරන අතවැසියෙක් එක්ක හොඳට යාළු වුණා. යාළු වෙලා අහනවා මේ මේ විදිහට දේවල් සිද්ධ වුණා මේ සිටුවරයට නමුත් හිතේ කිසිම වේදනාවක් එයාට ඇති වෙලා නැහැ. මෙයා වැඩියම ආසා කරන්නේ මොකක්ද ඒක නැති වුණොත් නම් එයාට හුඟක් වේදනාවක් ඇති වෙයි නේද කියලා. අතරති මිනිහා කිව්වා අපේ සිටුතුමාට බුදුහාමුදුරන්ට පූජා කරපු මාලිකාව තරම් රත්තරන් කුටිය තරම් වටන වෙන කිසිම දෙයක් නැහැ. ඒක තමයි එතුමගේ හිතේ තියෙන ලොකුම චේතනාව. ඒක විනාශ කරොත් නම් ඔය අනික විනාශ කළා වගේ ඉන්න එකක් නෑ. උඟක් දුක් වෙයි කියලා හිත අතවශ්‍යයෙන් දැනගත්තා. දැනගෙන හොඳ වැඩක් කරන්නම් කියලා මේ මිනිහා ගිහිල්ලා කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා ඉන්න අතරතුරේදී මේකට ත්‍රිංගලා මුළු බුදු ගේම ගිනි තිබ්බා. ගිනි තියලා හිට බුදුහ කාශ්‍යප බුදුහාර එනකොට ගින්නෙන් දැවෙනවා. සුමංගල සිටුවරයා දුවගෙන ඇවිල්ලා ගින්නෙන් දැවෙන මේ මාළිගය දැකලා අනික් අය කම්පා වෙනවා සුමංගල සිටුවරයා සන්තෝෂ වෙනවා. අහෝ මහත් වාග්යක් මට සිද්ධ වුණයි කියලා. ඒ වෙලෙදී අනික් අයව සුමංගල සිටුවරයාගේ මොකද්ද උඹට වෙච්ච වාග්යවන්තකම මේ බුදුහාරන්ට හදලා පූජා කරපු විහාරේ එහෙම් පිටින්ම පුච්චල දැම්මනේ කොච්චර කෝටි සංඛ්‍යාත මුදලක් මේකට යට කළාද කියලා. ඒ යට කරපු මුදල් කාටවත් හොරෙකුට සතුරෙකුට ගන්න බැරි විදිහට මම නිදන් කළා. ඒක තමයි මගේ පුණ්‍ය නිදාණය. ඒ වගේ තව නිදානයක් කරන්නට ඒ තරම් මුදල් වියදම් කරලා මේ විහාරය නැවත තිබුණටත් වඩා හොඳට හදන්න තවත් හැරයක් ඒ පින්කම මට දෙවෙනි වරටත් කරන්නට හොඳ අවස්ථාවක් මේ ගිනි තබීමෙන් සිද්ධ වුණයි කියලා සන්තෝෂ වෙලා ඒකල වියදමටත් වැඩි වියදම් කරලා හිට අලංකාරව ලස්සනට අර බුදුහාමුදුරුවන්ගේ බුදුගේ බුදු කුට්ටිය හදලා නැවතරක් බුදුහාමුදුරන්ට පූජා කළා. දෙවෙනි වර ගොඩනගාපෝ මේ බුදු කුටිය පූජා කරන උත්සවය දින 7ක් තිස්සේ පැවතුණා. දැන් අර කුඹුරු ගිනි තියාපෝ ගවගාල විනාශ කරපෝ කලින් හදපු බුදුගේ පුලුස්සපෝ සංකාර මිනිහා කල්පනා කරනවා මෙයාට මොනවා කළත් හරියන්නේ මෙයාගේ ජීවිතේ නැති කරන එක තමයි කරන්න තියෙන්නේ කියලා හිතලා කිනිස්සක් අරගෙන ඉනේ ගහගෙන ඒ කිමිසෙන් ඇරලා සිටුමා මරණවා කියලා හිතාගෙන අර බුදුගේ පූජා කරන සතියක් තිස්සේ පවතින උත්සවේ කොයි වෙලේද සිටුවරයට අනින්නේ කියලා බල බල සෙනග අතර කැරේ කැරකී ඉන්නවා. කොහොම හරි සිටුවරයට කිනිස්සෙන් අනින්න අවස්ථාව ලැබුණේ ඒ පුද්ගලයාට. හත් දවසක් පින්කම කරලා ඉවරලා හිට පින් අනුමෝදන් කරන වෙලාවේදී මේ සුමංගල සිටුවරයා කියනවා වාග්යවතුන් වහන්සේ මගේ රංවන් කරන්න නැති දහස් ගණනක් විශාල මහා කෙත හත්වරක් පුරුස්සලා දැම්ම කවුරු හරි මේ පලාත්නම කිරි දෙන්න සමර්ථ වෙච්ච මගේ ගවගාලේ ගවයන්ගේ කකුල් හත් සැරයක් කපලා හිටවුම් මරලා දැම්මා කවුරු හරි කෙනෙක් ඔබ වහන්සේට හරිගස්සලා පූජා කරපු මගේ ප්‍රථම බුද්ධ විහාරය සම්පූර්ණයෙන් පුලුස්සලා අලු කරලා දැම්ම කවුරු හරි කෙනෙක්. මේ සියල්ලම කලේ එක මිනිහෙක් වෙන්න ඕනේ. මා මේ කරගත්ත පින්කමේ පින්කම් වල පළමුවෙනි පින් කොටසම අනුමෝදන් කරනවා ඒ ක්‍රියාව සිද්ධ කළ පුද්ගලයාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ පුද්ගලයාට යහපතක් වේවා ඒ පුද්ගලයා ශාන්ත වේවා ඒ පුද්ගලයා සුවසේ ජීවත් වේවා සපවත් පුද්ගලයෙක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවායි කියලා මහා හයියෙන් ඔක්කොටම ඇහෙන්න බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව මේ සුමංගල සිටුවරයා ප්‍රකාශ කළා එහෙම ප්‍රකාශ කරනකොට ඕක අහගෙන හිටියා අර කිමිස්ස ඉනේ තියාගෙන ඉන්න මිනිහා. කිමිස්ස ඉනේ තියාගෙන ඉන්න මිනිහා දැන් කල්පනා කරනවා අනේ මෙච්චර කරලා කරලා දැන් මම මේ මිනිහා මරන්න ඉන්නේ. මට මේ මිනිහා හොඳක්ම ප්‍රාර්ථනා කරනවානේ. මට නරකක් කියන්නේ නෑනේ. මගේ හොඳම මට හොඳ මේ පිනක් අනුමෝදන් කරවුවානේ. ඒකින්ද මං ගිහින් මේ සුමංගල සිටුවරයාගේ දෙපා මුද වැටලා බැඳලා කලින් කරපු මේ ඔක්කොම පව්කම් වලට සමාව ඉල්ලන්න ඕනේ කියලා දුවගෙන ඇවිදින් සුමංගල සිටුවරගේ දෙපා මුල වැටිලා වැඳලා සමාව ඉල්ලුවා. සුමංගල සිටුවරය අහනවා පින්වත මගෙන් සමාව ඉල්ලන්න මොකද්ද මට කරපු වැරද්ද කියලා. එතකොට මේ මිනිහා කියනවා මම හත්වරක් ඔබේ කුඹුර විනාශ කළා. හත්වරක් ඔබේ ගවගාල විනාශ කළා. ඔබ හදාපු අලංකාර මේ බුදුගේ මං විනාශ කළා. ඒ වැරද්ද කලේ මම ඒකින්ද මට සමා වෙන්න කියලා මේ මිනිසයා සුමංගල සිටුවරයා ඉස්සරහා වැඳලා සමාව ඉල්ලුවා. දැන් සුමංගල සිටුවරයා අහනවා මේ මිනිස්යාගෙන් පින්වත මේ මොහොතට කලින් මම ඔබ කවදාවත් දැකලා ඇති කියලා මට හිතෙන්නේ නැහැ. මේ මොහොතට කලින් මම ඔබව කවදාවත් ආශ්‍රය නිශ්‍රය කරලත් නැහැ. ඉතින් මට මේ තරම් විශාල අපරාධයක් කරන්නට පෙළඹෙන්න ඔබේ හිතේ මං කරෙහි තනහක් ඇති වුණේ වෛරයක් ඇති වුණේ මොන විදියකින්ද මම දන්නෙත් නෑ අඳුරන්නෙත් නෑ මට හම්බුනේත් නෑ එහෙම තත්වයක් තිබෙදී මම කරේ මේ විදිහේ වෛරයකින් මේ දේ සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා. දැන් මේ මිනිහා කියනවා ටිකක් කල්පනා කරලා බලන්න. ඔබට මතකද අම්බලමක මිනිහෙක් ඔළුවේ ඉඳන් කහරෙත් දප්පරවගෙන වහගෙන කකුලේ මඩ තැවිලා හිටියා. ඔබ ඇවිදින් මේ මිනිහට කිව්වනේ රෑ තිස්සේ කොහේ හරි ඇවිදලා ඇවිදලා හිට මඩ තවරගෙන ඇවිල්ලා හිට මෙතන පෙරලා ඉන්නවා කියලා. ඒ මටනේ කිව්වේ. ඒ මම ඔබ කරෙහි බැඳගත්තා වගේ වෛරයක් තරහක් ඒ තරහ පරිමහන්ට තමයි මේ සියල්ලම කලේ කියලා හිත අර මිනිහා කිව්වා සුමංගල සිටුවරයට සුමංගල සිටුවරයා කොයි වෙලාවකවත් මොන හේතුවක් නිසාවත් තමන්ගේ సంతානිය තුලට ද්වේෂයක් පහළ කරගත්තේ නැහැ තමන්ගේ సంతානය තුළ ලෝභ නැති කරන විදිහේ අලෝභවත්ව වියදම් වියදම් කර කර රත්නත්‍රයට පූජා කළා. තමන් කම්මස්සකතා ඥානියෙන් ප්‍රඥාවෙන් යුක්තවයි මේ සියලුම පින්කම් සිද්ධ කළේ. මේ නිසා සුමංගල සිටුවරයා තුළ ලෝභ, දෝෂ, මෝහ ප්‍රහාණය වෙමින් අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ කුසල ධර්ම වර්ධනය වුණා. අලෝභ අදෝස අමෝහ කියන මේ කුසල වර්ග කුසල ධර්ම වර්ධනය වීම නිසා සුමංගල සිටුවරයා දීර්ඝ කාලයක් ජීවත් වෙලා හිට මරණයන් මත්තේ දිව්‍ය ආත්ම සම්පත්තියක් ලබා ගත්තා. අර සුමංගල සිටුවරයාගේ කුඹුරු විනාශ කරපු සුමංගල සිටුවරයාගේ ගව ගාලා හතරක් විනාශ කළ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුහාමුදුරන්ට හරිකසලා පූජා කළ විහාරය විනාශ කළ මේ පාපී පුද්ගලයා ඒ විදිහේ මිනිහෙක් නෙමෙයි. එයා ලෝභකමින්, ද්වේෂයෙන්, මෝහයෙන් කියන මේ තුනේ මිරිකි මිරිකි. පලි ගැනීමේ චේතනාව సంతානිය තුල දැඩිව පාවිච්චි කරමින් නරක විදිහටම ලෝභ චේතනාවෙන් යුක්තව කාමච්ඡන්ද බහුල කරගනිමින් ද්වේෂ චේතනාවෙන් යුක්තව ව්‍යාපාද බහුල කරගනිමින් මෝහ චේතනාවෙන් යුක්තව තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මයන් බෙහෙවින් බහුල කරගනිමින් සක්කාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාස වලින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ ක්ලේශ ධර්ම වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් సంతානිය තුල වර්ධනය කරගත්තා. ওই సంతානිය තුල වැඩි වැඩියෙන් වර්ධනය කරගත්ත මෙයාගේ භවාංගසිත කාම සංයෝජනයන්ගෙන් බැඳිච්ච කාම ඕගයක් වගේ ගලාගෙන යනව කාම චේතනාවලින්. භවයෙන් භවය භවයෙන් භවය දුක්ඛිත වෙවි දුක්ඛිත වෙවි ගලාගෙන යන භව ඕගයක ඔහුගේ භවාංග සිත අන්තර්ගත වෙනවා. වැරදි දෘෂ්ටියකින්ම යුක්ත දෘෂ්ටි ඕගයකින් ඔහුගේ භවාංගය ජරා වුණා. දුක්ඛ සමුදය නිරුද්ධ මාර්ග වලට විපක්ෂ අනිත් දුක්ඛ නාත්ම වලට විරුද්ධ නিত্য සුඛ ආත්ම කියන මේ ඇඟෙන් වලින්ම ලෝකය භුක්ති විඳින අවිද්‍යාවෙන් අවිද්‍යාව හෝගෙන් මොහුගේ භවාංග සිත අතිශයින්ම දූෂණය වුණා. මේ අතිශයින් දූෂණය වෙච්ච මේ පුද්ගලයා කය මුල් කරගෙන කරන සත්තු මරීම, සොරකම් කිරීම, රහමෙර පානය කිරීම, මත්ද්‍රව්‍ය පානය කිරීම, කාමයේ වර්ධවා ඇසිරීම ආදී මේ ක්‍රියාවල්. වතේ මුල් කරගෙන කියන බොරු කීම, කේලම් කීම, සම්පප්‍රලාප ආදී පරුස වචන ආදී නිතරම පාවිච්චි කරමින් ජීවත් වුණා. මනස මුල් කරගෙන අදිලෝභකම ඒ වගේම තමන්ගේ අනුන් දේව අනුන්ගේ සම්පත් විනාශ වේවා කියලා හිතින් ප්‍රාර්ථනා කිරීම වැරදි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියන මේ වයින් මේ පුද්ගලයාගේ సంతානිය දූෂිත වුණා. දැන් හොඳට බලන්න අපි අතර ජීවත් වන බොහෝ මිනිසුන් අතර ලෝභ දෝෂ මෝහ මුල් වෙලා කාමච්ඡන්ද ව්‍යාපා තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නීවරණයන් වලින් යුක්ත වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග අරූපරාග මහාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම ස්වකීය సంతානවල වර්ධනය වෙන්න ඉඩ හරිනින් කාම සම්පත් සම්පත්තීන්ම ප්‍රාර්ථනා කරන අන්තර්මනසක් භවාංග සිතක් ඇති කරගෙන පුළුවන් තරම් කාම සම්පත් සොයාගෙන නොයෙක් දේවල් විනාශ කරන්න දාන එක. අනුන්ගේ සම්පත් විනාශ කරන වෛරය ඒ වගේම වැරදිම දෘෂ්ටියකින් ජීවත් වීම අවිද්‍යාවෙන්ම ගැලී සිටීම කියන මේ ස්වභාව ඇතිව සතුන් මරමින් හොරකම් කරමින් කාමයේ වර්ධව ඇතරීමෙන් මත්ද්‍රව්‍ය විකුණමින් බොරු කියමින් කේලම් කියමින් කුණුහරප කතාගම්දර කිය කියා විදිමින් දැඩි ලෝභකමින් අනුන් විනාශ වේවා මට පමණක් හරියාවා කියලා හිතනම් හිතවිලි වලින් වැරදි මිත්‍යා දෘෂ්ටි වලින් පිරිච්ච අනන්ත අපරිමිත ජීවිත තියෙනවා. ওই ජීවිතවල ලෝභ මූලික සිත්, දෝෂ මූලික සිත්, මෝහ මූලික සිත් කියන අකුසල සිත් 12 හැර වෙන හිතක් ඇති වෙන්නේ නැහැ. ඔය අකුසල සිත් 12න් යුක්ත වෙච්ච ඔය මිනිස්සු ලෝකේ නොයේ තැන්වල පිරීලා ඉන්නවා. මේගොල්ලෝ සල්ලි හොයන්න කරනවා මහා නරක වැඩ. සත්ථ වනිජ්ජා කියලා කියනවා සයන්න තයන්න බැරි මහා ප්‍රණ තයන්න සත්ථ වනිජ්ජා කියලා කියන්නේ අවියාවුද විකුණනවා කොච්චර මේ ලෝකේ ඉන්නවද යුද අවි විකුණන මිනිස්සු හරක් මරණ අවි විකුණන මිනිස්සු ඔය හැම කෙනෙක්ම කෙනෙක්ගේ විනාශයට හේතු වෙන බෝම්බ තුවක්කුව නිෂ්පාදනය කර කර රටින් රට රටින් රට විකුණ විකුණ රට රටවල් වල ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත මිනිස්සුන් මරනවා. කේලම් කිය කියා ඒ රටවල් කොටව කොටව ඒ මිනිස්සුන් මරනවා. ඒ වගේම සත්ත වනිජ්ජා කියලා කියනවා සයන්න දාන්තියතාවන දෙක සත්ත්ව කියන තැන. මරාගෙන කන්ද අනෙක් මිනිස්සුන්ට බැටළු කුකුළු ඌරු විශාල අක්‍ර දහස් ගණනේ පාම්බන් වල ඇති කරලා හිට සත්තු විකුණගෙන සත්තුන්ගේ මස් විකුණගෙන ධනවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මාංශ වණිජ්‍යාව කියලා කියනවා මස් විකුණීමේ කටයුත්ත කරනවා. මජ්ජව වණිජ්‍යා කියලා කියනවා දියර වශයෙන් බොන හෝ කුඩු වශයෙන් බොන යම් තාක් මත්ද්‍රව්‍ය දුම්කලේ සිගරැට්ටුවේ පටන් හෙරොයින් දක්වා තියෙන මද්ද්‍රව්‍ය විකුණ විකුණා සල්ලි හොයනවා. ඔය සේරම ලෝභ දෝෂ මෝහ කියන සිත් වලින් ව්‍යාකුල වෙච්ච මිනිස්සු. ඒ වගේම විස වනිජ්ජාව කරනවා. විස කියන්නේ වස වර්ග. එතකොට ශාරීරිය නැති කරන වස මනස විනාශ කරන වස තියෙනවා. මනසට හානිදායක සම්දර්ශන නෘත්‍ය අල්ලාප සල්ලාප වෛල විවිධ රූප වාහිනී වල දකින්න ලැබෙනවා ඒ විදිහේ මනසට වස විකුණනවා විකුණලා පෝසත් වෙන්න බලනවා මේ විදිහේ සාපරාධී කර්ම කරලා හිට මැරෙන හැම කෙනෙක්ම මලයින් පස්සේ අනිවාර්යයෙන්ම උපදින්නේ නරකයේ ඒ හින්දා ඒගොල්ලෝ උපදින තැන් අපාය භූමි කියලා කියනවා සැපයෙන් පහ වෙච්ච භූමිය. ඒ අය මලාට පස්සේ කවදාවත් මනුෂ්‍ය ආත්මයකට ආයිත් එන්නේ නැහැ. ඒ අය මලාට පස්සේ උපදින්නේ නරක ත්‍රිසම් പ്രേත අසුර කියන මේ අපාය භූමිය හතරවල. සංජීව කියන මේ නරකේ උපන්නහම 1 ලක්ෂ 79 2000 කෝටියක් අවුරුදු ගත වෙනකන් ඒ නරකයෙන් සංජීව නරකයෙන් කෙනෙකුට මිදෙන්න බෑ. කාල සූත්‍ර කියන නරකයේ උපන්නහම 12 ලක්ෂ නවනවත 7000 කෝටියක් ගත වෙනකම් එතනින් නිදහස් වෙන්න බෑ. සංඝාත නරකයේ උපන්නහම එක් ප්‍රකෝටි තෙලක්ෂ 6 නවත 8000 කෝටියක් ගත වෙනකම්ම එතනින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. රෞරව නරකයේ උපන්නහම ප්‍රකෝටි අටකොත් 29 ලක්ෂ 4 නවත 4000 කෝටියක් ගත වෙනකම්ම එතනින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. තාප නරකයේ උපන්නහම 530 ප්‍රකෝටි 84 ලක්ෂ 1 නවත 6000 කෝටියක් ගත වෙනකම් එතනින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මහා රෞරවේ උපන්නාම 66 ප්‍රකෝටි 35 ලක්ෂ ප්‍රශ්නවස 2000 කෝටියක් ගත වෙනකන් එතනින් මෙදෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතාපයේ උපන්න කෙනෙක් අතුරු කල්ප භාගයක් මෙතන ඉන්නව නිදහස් වෙන්න බැරුව අතුරු කල්පයක් කියන්නේ වයස අවුරුදු 10න් පටන් අරන් අසංකේය දක්වා මිනිහාගේ ආයුෂ ලොකු වෙලා අසංකේයයෙන් නැවත අවුරුදු 10 දක්වා කුඩා වෙනකන් ගතවරන විශාල කාල පරාදීසයට කියනම අන්තස්කල්පේ කියලා. ඒකෙන් භාගයක් සම්පූර්ණම ප්‍රතාප නරකයේ උපදින අය දුක් විඳින්න සිද්ධ වෙනවා. අවිචිනාරයේ උපන්නන් පස්සේ මුළු මනින්ම අතුරු කල්පයක් තිස්සම දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ නිසා අර පව් කරපු මිනිසයා අර කාලාන්තරයක් තිස්සේම ඔය කියන හැම තැනකම උපන්නයි කියලා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒතර කොච්චර කාලයක් ඉන්න ඇද්ද? මේ මුලින් කියපු ගණන් ගණන් කරන විදිහ දක්වනවා. දසාදියාච කෝට්‍යන්ත ශුන්‍යේ කේනච වද්දයේ අවශේෂ අවශේෂේසු සංඛත්ත සත්ත සත්තේව වද්දරේ සත්ත ශුඤ්ඤා භවේ කෝටි උත්තරී සත්තකෝ ගුණේ චත්තාලිත් ලීස සතං ශුඤ්ඤා අසංකේයන්ති උච්චති කියලා. ඒ ගණන් ක්‍රමය එකේ ඉලක්කමට එක බිඳුවක් දැම්මහම කීයද 10යි. දෙකක් දැම්මහම 100යි. තුනක් දැම්මහම 1000යි. හතරක් දැම්මහම බිඳු 10000යි. පහක් ධම්මහා බින්දු ලක්ෂයයි. හතක් ධම්මහා බින්දු කෝටියයි. බින්දු 14ක් දැම්මම ප්‍රකෝටියයි. බින්දු 21ක් දැම්මම කෝටි ප්‍රකෝටියයි. බින්දු 28ක් දැම්මම නහුතයයි. බින්දු 35ක් දැම්මම නින්නහුතයයි. බින්දු 42ක් දැම්මම අක්ෂෞහිණියයි. බින්දු 49ක් දැම්මම ඒකට කියන්නේ බින්දුම කියලායි. බින්දු 56ක් ලිව්වහම අබ්බුදයක් කියලා කියනවා. එතකොට බිංදු 63ක් ආවහම නිර්බ්බුදයයි. බිංදු 70ක් ලිව්වහම අහ 6යි. බිංදු 77ක් දැම්මහම අබ්බයයි. බිංදු 84ක් ලිව්වහම අට්ටයයි. බිංදු 91ක් දැම්මහම සෝගන්ධියයි. බිංදු 98ක් දැම්මහම උප්පලයයි. බිංදු 105ක් දැම්මහම කුමුදයයි. බිංදු 112ක් දැම්මහම පුණ්ඩරීකයයි බිංදු 119ක් දැම්මහම පදුමයයි බිංදු 126ක් දැම්මහම කතාණයයි බිංදු 133ක් දැම්මහම මහා කතාණයයි බිංදු 140ක් දැම්මහම අසංකේයයි එතකොට මේ විදිහට අසංකේය ගණන් අර නිර්යාදයේහි අනන්ත දුක් විඳින්න සිද්ධ වුණා අර ගිනි තියාපු මිනිසයාට ඔය නරක ආදී ඔය දුක් ඔක්කොම විඳලා නතර වුණේ නැහැ. එතනින් පිටත් වෙලා හිට പ്രേත ලෝකේ උපන්නා ඊට පස්සේ. නිජ්ජාම තන්නික പ്രേත ලෝකේ. කුප්පිපාසිත പ്രേත ලෝකේ, පාංශු පිසාච പ്രേත ලෝකේ උපන්නා. තවමත් ඉන්නේ මේ පුද්ගලයා නිජ්ජාම තන්නික പ്രേත ලෝකේ. නිජ්ජාම තන්නික പ്രേත ලෝකේ කියන්නේ ගහක බිනේකට ගින්දර දැම්මහම බිනේ සම්පූර්ණ ඇතුලින් ගිනි අරන් ගිනි අරන් ගහත් එක්ක පිච්චි පිච්චි යනවා. ඒ වගේ പ്രേතෙක් වෙලා හිට ඉපදිලා දැන් අපාය පිච්චිලා පිච්චිලා දැන් പ്രേත ලෝකෙ ඉපදිලා හිට අර ගහ ගිනි තිබ්බහම ගහ පිච්චෙන්න වාගේ පිච්චි පිච්චි පිච්චි පිච්චි තාමත් හරි සරනවා. ඒ හින්දා නිජ්ජාන තන්හික പ്രേත ලෝකේ ඉන්න പ്രേතේ තමයි මේ අගර කියන නමින් දකින්න පුළුවන්කම ලැබුණේ. කුප්පිපාසිත ප්‍රේතයා කියලා කියන්නේ බුද්ධාන්තර ගණනාවක් ගියා සාගින්න බඩගින්න ඉවරයක් වෙන්නේ නැති කෙනා. පාංශ පිසාචය කියන්නේ අසුචි වලවල වල ඉපදි ඉපදීම දුක් විඳින ප්‍රේතයෝ. යම්තං හරි මේ ප්‍රේතාත්මෙන් මිදෙන්න පුරුවන් පරදත්තෝපජීවී ප්‍රේතෙක් වුණොත් ඉතරයි. Tamanට පින්න අනුන් දෙන පිනකින් කොහොම හරි කාලාන්තරයක් ඉඳලා ඉඳලා හිට ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන එකනයක්. මේ නිසා ප්‍රාපකර්ම කියන ඒවා හරි විශාල භයානක දේවල්. අපේ බෞද්ධ පින්නතුන්ට මේකෙන් බේරෙන්න අප හොඳ අවස්ථාවක අපි ඉන්නේ. අපි බෞද්ධයෝ හැමදෙනාම ඡන්ද දෝෂ බය මෝහ කියන අගරි ධර්ම වලින් තොරව රත්නත්‍රේ පැහැදීමකින් බුදුන් දහම් සංගම් පිළිබඳ හොඳ රත්නත්‍රයේ පැහැදීමකින් යුක්තව අර පාප කර්ම වලින් මිදලා හිට දාන සීල භාවනා ආදී පුණ්‍ය කර්ම સિદ્ધ කරගෙන එමගින් කාමාවචර සම්පත් සහිතව ඉපදිලා ඊට පස්සේ ධානාංග වලින් රූපාවචර අරූපාවචර ධානය ලබාගෙන විදර්ශනා මාර්ගයෙන් අපි සෝවාන් සකදාගම නාගාම අරහත් කියන මාර්ගඵල වලටපත් වෙලා අර කවදාවත් ඒ දුක් නොලැබෙන විදිහේ නිවනකටපත් වෙන්න හේතු වාසනා තියෙන පිරිසක් අපි හැම දෙනාම මේ නිසා අපිට තවම පුළුවන් ඒ පව් වලින් වළකින්න. ඒ පව් වලින් මිදෙන්න, ඒවා නොකර ඉන්න. අපිට තවම පුළුවන් පින් කරන්නට. මේ නිසා අපි හොඳට පින් දහම් සිද්ධ කරන්න ඕනේ. දවසින් දවස මොහොතින් මොහොත අපි මේ ජීවත් වන රටාව අපේ මිනිස්සු මේ ලෝකේ සමාජවල අති භයානකයි. මෙහෙම හිටියට මරණින් මත්තේ පෙරේතෙක් වඩවත් උපදින්නේ නැහැ. සමහර ආගම්වල අහනවා මේ බුද්ධාගමේ ආයනේ මනාට පස්සේ පෙරේතෝ වෙලා ඉපදිනම අරම මේවා ඔක්කොම තියෙන්නේ අපේ ආගම් වල මනාට පස්සේ පෙරේතෙක් වෙන්නේ නැහැ නේ කියලා හිතුවා. ප්‍රේතෙක් වෙන්නේ කොහොමද? නරකාදිය කියලා උපන්නට පස්සේ කල්පාන්තර ගණනාවකින් එන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මනාට පස්සේ නිවන් ගිහින් කියලා. නිවන් නෙමෙයි සතර අපාය ගිහිලා ඉන්නේ. ඒ හින්දා අපි හැමදෙනාම මෝඩ වෙන්නේ නැතුව ඥානය පාවිච්චි කරලා හිත කුසල් දහම් කරගෙන ඒ මගින් මේ දුක්ඛිතත්වයෙන් මිදී නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හේතු වාසනා ඇත්තෝ වේවායි කියලා අදිෂ්ඨාන කරගන්නට. තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මදේශනාව පැවැත් වූ දේශිකානන් වහන්සේ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජිපාද කහට පිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ